ගීතයේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ආයිබෝවන් ප්‍රිය හිතවතුනි ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ලියන විට හෝ කතා කරන විට හෝ ඔබේ අදහස තේරුම් ගත යුත්තා වූද ඔබේ කීම විශ්වාස කළ යුත්තා වූද ඔබ අනුගමනය කිරීමට සූදානම්ව සිටිය යුත්තා වූද සාමාන්‍ය වැඩ කරන්න නිතරම සිහියේ තබා ගත යුතුය ඔබ ලියන්නේ කා උදෙසාද? ඔබ කතා කරන්නේ කා උදෙසාද යනු ඔබේ සිහියේ තිබිය යුතුයි. මාෝ සේතු කලාව හා සාහිත්‍ය කියන පොතේ මාෝ සේතුන්ගේ අදහස් තිබෙන්නේ. එය සිංහලයට පරිවර්තනය කළේ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග විද්වතා විසින්. එයින් අදහසක් තමයි උපුටගත්තේ අප ලියන්න ඕනේ කා සඳහාද කලාව ජනතාව සඳහාද කලාව කලාව සඳහාද මෙවැනි විවිධ මතවාද තියෙනවා ඒ අතරෙදි මතක් වෙනවා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් තනුව නිර්මාණය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීයක් උන්වහන්සේ මේ ගීය රචනා කළේ පොදු මහ ජනතාව වෙනුවෙන් කම්කරුවා වැඩ කරන පන්තිය වෙනුවෙන් ඒ ගීතය ගායනා කළේ ටීම් ජයරත්න. ටීම් ජයරත්න ගායන ශිල්පියාගේ හඬයි මේ ඔබට ඇසෙන්නේ. ආවුවට වැසිතට පුරු මිනිසුන්නේ දැතේ විරියෙන් රටවල් ಕೊಡಿದೆವು පත්පත් දෙදුනේ අවුවට ඇත්තට පුරු විනිසුන්නේ දැරේ විරියෙන් රටවල් නෙළුනේ ඒ මිනිසුන්නේ මලගම වෙනුවෙන් මොන රජ මැදුරේ සුදු කොඩි නෙළුනේ මිනිස්යා ස්වභාව ධර්මයෙන් සැදුණු ස්වභාව ධර්මයේම කොටසක්. ස්වභාව ධර්මය ඊට පළල් දෙයක්. මිනිසා පමණක් නොව මෙලොව සිටින සියලු සත්වයෝද ගස් කොළන්ද පොළොවේ පසද ජලයද වායු ගෝලයේද ස්වභාව ධර්මයේම කොටස් ඉර හඳ තාරකා ආදියද ස්වභාව ධර්මයෙන් පිටස්තර නොවේ විශ්වීය දර්ශනයක් ඇතුලේ කතා කළොත් එය මුළු ලෝකයටම පොදු දෙයක්. ලංකාව කියන පුංචි දූපත සම්බන්ධව කතා කළොත් අතීතයේදී මේ දූපතට කීවා සෙල්ලිපිවල තියෙන නම සීහල ද්වීප. මේ සීහල ද්වීපේ විවිධ ජනී ජනයා විවිධ ආගමිකයන් විවිධ භාෂා කතා කරන ඇත්තන් ජීවත් වුණා එකට. රුහුණු මායා පිහිටි කියලා බෙදීමුත් තිබුණා. අද පළාත් 9යි දිස්ත්‍රික්ක 25යි විවිධ ජනේ ජනයා ඉන්නවා අපි ශ්‍රී ලාංකික කියන නමින් හඳුන්වනවා උනාට අපිට වෙනමම අනන්‍යතාවලුත් තියෙනවා ඒ අනන්‍යතාව අතර සහජීවනය වැදගත් වෙනවා මේ කතා අතර මතක් වෙන්නේ අතුල සෝමසිරි කියන ගායකයා මම පුංචි කාලේ එතුමා හමු වෙලා තිනවා පරසාර හඬක් අතුල සෝමසිරි ගායන ශිල්පියා ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඔහුගේ පුතා ධනංජය දුවත් හොඳ කලාකාරියක්. ගුරුවරයා බිරිඳත් එහෙමයි. අතුල සෝමසිරි අදාපතර නැති වුණත් මේ ගීත අපාතර තියෙනවා. ගුවන් විදුලියේ අපි ගීත තෝරගන්නවා ඉරිදා සංග්‍රහයට. ಜಯ ಗೀತ ಭಂಗ ಸಿಂಹಲ ಕೊಡಿವಲ್ಲ ಜನ ಸಿಂಹಲ ಜರನೆ ತರಣ ಸಿಂಹಲ ತರಣೆ ಸಿಂಹಲ ಜಯ ಗೀತ ಹಂದದ ಸಿಂಹಲ ಕೊಡಿವಲ್ಲ ಜನ ಸಿಂಹಲ ಜರನೆ ತರಣ ಸಿಂಹಲ ತರಣೆ මගේ වැව් බඳුනේ යෝදවි කුම්බල නැගුනේ වීර හැඟුම් මල් පිපුනේ කාර රට කුලොන නැවුනේ ගල්මත බුදුරු දිලුනේ මහමෙත් පිළිලෙන් දෙමුනේ මහ බෝධිත දැල් බැලුනේ සදහම් මණිහුඩ ඇතුනේ සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල්ලේ නැදෙන සිංහල දිරනේ කරනේ සිංහල කරනේ සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල්ලෙල ජන සිංහල දෙරනේ කරන සිංහල කරනේ සිදුනේ සුරු විරු රණගී ගයුනේ මව් බිම දිනට පුරමේ රහදිය කඳු බඩ ගැසුනේ දිවිදල දාර කවරනේ රම්මැලි මහතේ තරණි මරණින් මතු නව අරුනේ අලි උපදිනි මේ දෙරණේ සිංහල ජය ගීත හඳට සිංහල කොඩි වැල්ලෙල දෙන සිංහල දෙරණේ සිංහල තරණේ සිංහල ජය ගීත හඳට සිංහල කොඩි වැල්ලෙල දෙන සිංහල සරණේ සිංහල සරණේ සිංහල ජය ගීත හඳට සිංහල කොඩි වැල්ලෙල දෙන සිංහල දෙරණේ සරණේ සිංහල සරණේ සිංහල ජය ගීත හඳට සිංහල කොඩි වැල්ලෙල දෙන සිංහල දෙරණේ සිංහල සරණේ මිනිසාගේ ස්වභාවයේද වචනයකින් දෙකකින් කිව හැකි තත්වයක් නොවේ. එහෙයින් මෙහිදී විමසා බැලීමට අප අදහස් කරන්නේ අප දැනට දන්නා තරමින් මිනිසාට පමණක් ආවේනික වූ මූල ස්වභාවයක් ගැන වෙනත් සතුන්ට නැති මිනිසාට පමණක් තිබෙන ඒ ගතිය වනාහි දයාවයි. මේ දයාව ගැන ආදරය කරුණාව ලිංගතුකම ගැන කොයිතරම් නිර්මාණ බිහි වෙලා තිබෙනවාද ඒ ගැන මතක් වෙනකොට බුද්ධදාස ගලප්පත්ති කවියාගේ ගීයක් සිහියට නැගුණා ඒ ගීතය බුද්ධි ලීවේ Tamange පෙම්වතියට ඒ පෙම්වතිය බිරිය වුණා කලකට පෙර ඇය අදිසි අනතුරකින් මිය ගියා මහාචාර්ය සරත් නන්දසිරි ඒ කාලේ 70 දශකයේ ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකට ඇගේ නමින් තියෙන මේ ගීතය ගැයුවා. ඉතාමත් ජනප්‍රිය වූ ගීතයක් ඒ කාලේ. හොඳයි. මේම ගීතයයි. මේ මහාචාර්ය සනත් නන්දසිරි. පිපිලාන මහද ආදරේ මල් පිපිලාන අඳුරේ ඔබේ නැති ඉනෙහෙන්නේ නෑ කතරේ මාළුකා දිය හමු පෙරේ අප හමුවන්න අඳුරේ රංගහලේ අප ලංවන්න ඔබගේ දැස මට හිමිවන්නේ නෑ නමුදු ආදරේ අදුවන්නේ නෑ දයාබර කීසා බොහෝ සත්ව වර්ගවල විශේෂයෙන් ලොකු සත්ව වර්ගවල පැටවුන්ට යම් කිසි විදියක ආදරයක් මවගේ හෝ සමහර විට දෙමව්පියන්ගේම තිබෙනවා. ලොකු වුණාට පස්සේ ඒ දෙමව්පිය දරු සම්බන්ධය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී යන හින්දා එක්තරා විදිහක මිත්‍රත්වයක්ද සමහර සතුන් අතර කලාතුරකින් දක්නට ලැබෙනවා. එසේ වුණත් එය අතිශයින්ම දුර්ලභයි. සමහර සතුන් ජීවත් වෙන්නේ රංචු වශයෙන්. රංචුවේ ආරක්ෂාව සඳහා එක්ක හැසිරීමක් ඔවුන් තුල තිබෙනවා. එහෙත් එයද ඔවුන් අතර පවතින අන්‍යෝන්‍ය දයාවක් යයි හිතන්නට පුළුවන්කමක් නැහැ කියලා ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම්තුමා ස්වභාව ධර්මය සහ මිනිස්යා කියන ලිපියෙන් සඳහන් කරලා තිබෙනවා. ඒ ලිපිය පළ වුණේ මාටි වික්‍රමසිංහ කොග්ගල මහා ප්‍රඥා කියන පොතේ. එයින් අදහස් තමයි උපුටලා ගත්තේ. ඒ අදහස් සමග කැමැතිවන්නේ රස විඳින්න ಭಾರತೀಯ භජන් ගීතයක්. සමහර අයට පුදුමයි ඇයි මේ තරම් භජන් ගීවලට කැමති. භජන් ගීත, භක්ති ගීත, සදහව නංවන ගීත ඒවා පෙරදිගත් අපරදිගත් සංස්කෘතීන් වල තිබෙනවා. ගෝත්‍රික සමාජවලක් තියෙනවා, ගැමි සමාජවලක් තියෙනවා, නාගරික සමාජවලක් තියෙනවා. ඉතින් පෙරදිග මහා සම්ප්‍රදාය භජන් ගීතයට බොහෝ තැන් දීලා තියෙනවා. හිත නිවනවා. දෙවියන්ට කතා කරනවා, භජනය කරනවා, ඇසුරු කරනවා. ඉතින් ලතා මංගেশකර් මේ අග්‍රගණ්‍ය ගායන ශිල්පිනිය සිහිපත් වුණා. අපි ඇගේ හඬින් භජන් ගීයක් රස විඳින්න උත්සාහ කරමු. ආ මනුෂ්‍යයාගේ විශේෂ ලක්ෂණයක්. මුලින් කිව්වෙත් ඒකමයි. මිනිස් ගතියයි ඊට නම් කර ඇත්තේද එබැවින්. වෙන කුමක් තිබුණත් මිනිසෙකුට අනික් මිනිසුන්ගේ දයාව, කරුණාව, අනුකම්පාව සහ සහයෝගීතාව නොමැතිව ජීවත් වීමට හැකි නොවේ. ලදරු වියේහිදී අසනීපයේහිදී මහලු වයසෙහිදී මෙය පැහැදිලිවම පෙනෙනවා. මිනිසා මිනිසෙක් හැටියට තමාට අනුන්ට දැනෙන්නේ දයාව ඔහු තුල පවතින විට පමණයි. මෙය විශ්වාසයෙන් භාරගත යුතු දෙයක් නොව අප කවුරුත් ප්‍රත්‍යක්ෂ වශයෙන් ජීවිතයේ අතරින් පතර හෝ දැක ඇති කරුණක්. සියලු දෙනාටම දයාව පතුරමු මෙත්සිත පතුරමු අද ඉරිදා සංග්‍රහය නිම කරන්නටයි අප සූදානම් වන්නේ ආචාර්ය අමරදේවයන් ගැයූ ගීතයක් අප ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට සූදානම් වනවා මේ එම ගීතයයි Thank you. කමට පිටුපා මිනිස් කමට ඇයිදා දෙවන්නේ වෙනව උතුම් මිනිසුන් පොළොවේ ඇයිද කුල මලවලට දෙදෙන්නේ මුනිලුන් වදහල් දහමට පිටුපා It's සිත තැනතෙන්නයි කිරිලක සිතෙත මුළුන් කරන්නයි වෙනම උතුම් මිනිසුන් පොළොවේ ඇයිදෝ කුණ මලවලට දෙදෙන්නේ මුනිනුන් වදහල් දහමට සිතුවා මිනිස් කමට ඇයි නිදා දෙවන්නේ ඉරිදා සංග්‍රහය මාර්ගගත අටිගත කිරීම ඔස්සේ තමයි මේ වසනකාරී කාලයේ සිදුවන්නේ. එයට උපකාර කරන සියලු දෙනාටම ස්තුතියි. මම ප්‍රණීතා බෙසුන්දර ඔබට යහපතක්ම ඉටු වේවා. ඉරිදා සංග්‍රහය අද ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර. නාද සංකලනය අචලා ගුණසේකර. නිෂ්පාදන සහාය දිල්ෂාන් ගජනායක සමග ප්‍රමෝදි මදනායක. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංකේතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය තුෂාරා ගීතදේවි පැත්තගේ. දැන් වෙලා පෙරවරු 9යි විනාඩි 33යි මේ ස්වදේශීය සේවයයි. හෙලෝ හෙලෝ අනිද්දට නේද අපි වෙඩින් කාඩ් print කරන තැනට යන්න දාගත්තේ. ඔව් කසුන්. අනිද්ද නම් තමයි ඒ ඇයි? ඔයා තව පාරක් හිතන්න කසුන්. මම දැන් නිරෝධායනය වෙන කෙනෙක්. ඉතින් මම නැතුවට ඔයාට හොඳ ගෑනු ළමයි. මේ මේ නිලු විකාර කියවන්න එපා. නිරෝධායනේ වෙනවා කියන්නේ Taman නිරෝගිමත් කියලා ඔප්පු කරනවා කියන එක. ඒක කොච්චර ආඩම්බරයක්ද ළමයෝ? ඒක කසුන්. හරි හරි. ඔය දවස් ටික ඔයා පරිස්සමින් ගෙදරට වෙලා ඉන්නකෝ. ඊට පස්සේ වෙලින් එකට දෙඩි වෙන්න. හොඳයි? මට ඔයා වෙනදටත් වඩා ලස්සනට දකින්න ඕනේ. මල් පොකුරු පොකුරු ඇය එන මඟ ඇදෙසටම නැමියන් මල් අසීද සිරිය ඇගෙමු හුනින් මල් පොකුරට ලැබියා විශ්ව මధుර විශ්ව මధుර සාර සංගීතංග ශ්‍රාවකයා කලබවන්නේ නැත මුළු ලොවම එක් වූ යුගයක අප විසින් කළ යුත්තේ අපේ අනන්‍යතා රැකගෙන වඩා රසවත් වඩා හරවත් දෑ හඳුනාගෙන බෙදා හදා ගැනීමයි විශ්ව මధుර විශ්ව මధుර සෑම මාසකම දෙවැනි සහ සිව්වැනි ඉරිදා පෙරවරු 10ට 91.7 91.9 සංඛ්‍යාත ඔස්සේ ලබැඳි ස්වදේශීය සේවයෙන් විශ්ව මధుර විශ්ව මధుර